ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර సౌందర్యය චමත්කාරය රස වේදිතය නිරන්තරයෙන්ම වේදිතය කියන වචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් යොදා තිබෙනවා මේ සියල්ලන්ගෙන්ම පරිපූර්ණ නැත්නම් මේ අර්ථ විග්‍රහ වෙන හොඳ යහපත් සුභාවිත ගීතයක් සොයමු ඒවා රස වෙනිමු ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ අරීසෙන් අහුබුදු ලේඛකයා පද රචකයා, කවියා, නාට්‍යකරුවා බොහෝ දේවල් කළ කලාකරුවෙක්. අමරදේවයන් වෙත ලියූ ඊටාම මිහිරි ගීතයක්. මේ ගීතය මධ්‍ය ලය ඇසුරු කරන සංයත ලීලාවෙන් ලය ගමන් කරන්නා වූ ගීයක්. ප්‍රේමය පිළිබඳව අවංක ආදරය පිළිබඳව ලියවුණු මේ ගීතය ආචාර්ය අමරදේවයන් ඒ දවස ගායනා කළේ චිත්‍රපටයකට. නමුත් එය ජනප්‍රිය වූයේ ගුවන් විදුලියෙන්. එම ගීතයයි ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීය වශයෙන් තෝරගත්තේ. නාවම් ඔබ ඔබ හද රජ මැදුලේ සත්පරුමාමි සත්පරුමාමි ලෝතුකම් වත්ලේ මන මංගල රන් හෝවිලේ ඔබ හා නැරෙන්න මා මන මංගල රන් හෝවිලේ ඔබ හා නැරෙන්න රුති රුති සුවඳ පැතිමා ලාභ සරසන්නම් ලාභ සරසන්නම් ලෝතුරු පෙම් වත්වේ සුවදකින් කිවි ඔබ හඟවත්දී පෙම් රඟ රඟ දෙන්නම් ආදරකින් කිවි ඔබ හඟවත්දී පෙම් රඟ රඟ දෙන්නම් රසවත් වීනා කාලේ වයන විට ගිය නලවන්නම් ලෝතුරු පෙම් වත්වේ හද රජ මැදුරේ සත්පන්මා මිහිරේ සත්පන්මා නිර්මාණකරුවා දිය යුත්තේ ජනතාව ඉල්ලන දේ නොවේ ජනතාවට අවශ්‍ය දේ එවිට ජනතාවගේ රුචිකාත්වය රසාඥතාව ඉහළ නංවන්නට කලාකරුවන්ට හැකි වෙනවා ජන සමාජයක් වෙනස් කරන්න ජන චින්තනය ආකල්ප වෙනස් කරන්නට කලාකරුවාට හැකි වෙනවා ජානක වික්‍රමසිංහ පොළොන්නරුවේ ඉඳලා සීදාදියට කොළොන් තොටට පැමිණුණු ඔහු ඉතා හොඳ රසබර ගීත ගණනාවක් ගැයූ ගායකයෙක්. යසනා ධම්මික බණ්ඩාර ලියූ මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතයෙන් අලංකාර කළා. එම ගීතය ජානක වික්‍රමසිංහගේ හඬින් අපි මෙසේ රස විඳිමු. සැපතෙන්න වේද දේවි මමත් නොවේ දෙවිත් නොවේ කවුරු නම් ගනීවි නොනින්දා ඉන්න එපා යකඩ පවා වැగిරෙන උණුසුමින් උණු නොවි සෙල්මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැති මෙතුවිලේ සොරව දොර බිඳලන කඳුළු පල නැති නොනිදා ඉන්න දේවි මට එන්න වේද දේවි කළු ගලේ පිට වී එන්නටත් බැරි කටු එළිරි දුම් දෙන හදවත සමග නැවතිනි නොනිනා ඉන්න එපා දේවි නොනිනා ඉන්න එපා දේවි මට එන්න වේද දේවි මමත් නොවේ දෙවි නොවේ ජීවි නොනිනා ඉන්න එපා කලා කරුට දුර වැඩි නැත සුනිර ගිර පරසතු මල් නෙලයි ඔහු අත ළඟට කර මිනිසා ඔහුයි සිපිසු රංගන දෙපිය යුර එළඹී නිවන් පුරයට අන් හැමට පෙර UAS පෙරේරා සිරියයියා කියලා ගුවන් විදුලියේ පතල වුණු කීර්තිමත් කලාකරුවෙක්. එතුමා තමයි ඔය කවිය ලිව්වේ. ඒ කවිය සමග යොමු වන්නේ විශාරද සුනිල් එදිරිසිංහ සහ විශාරද නීලා වික්‍රමසිංහ ගායක යුවළ දෙසටයි. ඔවුන් ගැයූ මේ යුග ගීය මණ්ඩාරකේ විජේතුංග රචකයා විසින් නිර්මිතයි. නිමල් පෙරේරා සංගීතඥයාගේ නිර්මාණයක්. සාමාන්‍යයෙන් සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ වැඩි යුග ගීත අපිට දකින්නට අහන්නට නැහැ. මේ ගීතය ඉතා ජනප්‍රිය වූ ගීතයක්. ගුවන් විදුලි ගීතයක් අපේ කන්ද උඩරට බණ්ඩාරවෙල්ල බදුල්ල අපට සිහිපත් කරනවා සීත කඳුකරය. පාසල් අවධිය ජීවිතයේ මනරම් සිහිවටන මේ විශාරද සුනිල් එදිරිසිංහ සහ විශාරද නීලා වික්‍රමසිංහ Thank you. බැඳී විකසිත ආදර සීමා ගීත ඉක්ව ගයන්නට මිහිඳුන් තයෝතේ ඇලඳි නමුණු කුල සිවනැල්ලේ මුණු නොවින් සැඟවගම් නිකෙලින් හත බැඳී විකසිත ආදර සීමා ගීත ඉක්ව ගයන්නට දෙන්නේ අද පැන්නේ විකසිත ආදර මේ මාගීතය එතුව ගයන්නේ ටිකිරිතිනාවක් මුසු කරවනු මැන මිහිඳුන් තලු තිරේ පෙළඳි නමුණු දිවනැල්ලේ මුළුලුවින් සැඟවගම් නිකලෙතුන් පද වැඳි විපතිත ආදර ඒ මහා ගීතය එකුව ගයන්නේ නිසිදුම් සලුතිය කැලඳි නමුණු කුල දිවනැල්ලේ මුළුවින් සංගවගම් නිකෙලෙන් අත බැඳි වික පිට ආදර ඒ මාගේතය එකිව මිනිසුන් පොත් කියවන්නේ නැතිනම් චින්තනයක්ද ඇති නොවේ පළමුව කියවන්න පෙළඹෙන ජන සමාජයක් ඇති කළ යුතුයි. කියවන්න කාලය ගන්න එය දැනුමේ අත්විවරමයි. ගාමිණී විතානගේ විසින් ලියන ලද කියවන්න කාලය ගන්න එය දැනුමේ අත්විවරමයි කියන ලිපියෙන් තමයි මේ අදහස උපුට ගත්තේ. ලිපිය පළ වුණේ සත් මණ්ඩල සංගරාවේ සුමුදු චතුරාණිගේ සංස්කරණයක්. එක දවසක් පුංචි කාලේ අපි තරංගා චිත්‍රපටය නැරඹුවා. ඒ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ ආචාර්ය අමරදේවයන්. එම චිත්‍රපටයට ධර්මසිරි ගමගේ කලාකරුවා විසින් ලියන ලද සොඳුරු යුග ගීතයක්. මේ ගීතයයි අපි ඉරිදා සංග්‍රහයෙන් අහන්නට සූදානම් වන්නේ. ඒ ගීතය ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්ද්‍රානි පෙරේරා. Thank you. අරුණෝදයට ආචාර කරන ඇරුණු ගේට්ටුව මයිකල් පීටර් ගැරාෆලෝගේ හයිකු කවියක් අරුණෝදයට ආචාර කරන ඇරුණු ගේට්ටුව මේ කවිය උපුටගත්තේ නන්දන වීරසිංහගේ දිසි අදිසි කවි පොතේ. එය පරිවර්තනයක්. ඒ අදහස සමග ಭಾರತೀಯ භජන් ගීතයක් වෙතයි යොමු වන්නේ. මුකේෂ් සහ ලතා මංගেশකර් මේ අග්‍රගණ්‍ය ගායක ගායිකාවන් ඉතාමත් මිහිරිව ගායනා කළ ගීතයක් තමයි අප ඉරිදා සංග්‍රහයට යොමු කළේ යොමු කරන්නේ ශංකර් ජයකිෂන් ඒ මහා සංගීතවේදියාගේ සංගීතයෙන් පිරිපුන් රාජ්හත් චිත්‍රපටයට ඇතුළත් වූ ගීතයක් 956 දී මේ චිත්‍රපටය තිරගත වූවා. අස්රත් ජයිපූර් විසින් එම ගීතය ලියා තිබෙනවා. දෙවියන්ට කතා කර කියන ගුණ කීර්තනය භක්තියේ ප්‍රකාශනයයි මේ نہ دو گے میرے پیار کو یہ وادہ کرو چاند کے سامنے بھلا کون دو گے میرے پیار کو کرو چاند کے سامنے یہ سارے تو دکھ جائے ہیں مگر میری نزدوں سے دکانا تم کو نہ دو گے میرے پیار کو یہ وعدہ کرو چاند کے سامنے دو گے میرے پیار کو ක්‍රීඩා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි